ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම් රිවිපදනම මුල් කරගෙන දවසක වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන වෙලාව. ඉතින් අපි ඒ සම්බන්ධව කාලසටහන පිළිබඳව පොඩි මතක් කිරීමක් කළොත් අපි වෙනදා වගේ චාරිත්‍රානුකූලව සිල් සමාදන් කරවලා ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පරියන්කයකට යන්නයි. ඒ කියන්නේ පැයක පමණ ඉඳගෙන කරන භාවනාවක් කරන්නයි. ඊට පස්සේ එහෙමම වගේ ඒ ඒ ආසනයේම අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. පැයකට පමණ පස්සේ ඊට පස්සේ කාල වේලාවේ ඊට පරිදි ඒ ධර්ම දේශනා සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන తీරනම් කටයුතු කරලා උදේ වරුවේ වැඩ උදේ වරුවේ සතිವಾರ සමාප්ත එතකොට ඊට පස්සේ 11 ඉඳලා 12 මාර වෙනකන් දිවාවිහාර විවේකය ඒ අවස්ථාවේදී දානේ කටයුතු කරන අතර දීපින්තුන් සඳහා ගිලම්පසක් සහ ශක්මනකට කාලය ලැබෙනවා. අපි 12 මාර ඉඳලා 1 මාර දක්වා පුරුදු පරිදි ධර්ම සාකච්ඡාකට පෙළඹෙනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් අනුව දවසේ නැත්නම් වැඩමුළුවේ නිමාව 11 එකමාරට සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කාලය පිළිබඳව කාලසටහන පිළිබඳව මතක් කරාට පස්සේ පිටිස ආජීව අට්ටමක සීලය සමාදන් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ.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 ටීටි ඉස්සල මම කැමති දැනගන්න ඉස්ලාම් වගේ මේ වැඩසටහන සම්බන්ධ වෙන මේ වගේ විවේකයක් පිරිසක් හම්බෙච්චාම භාවනා කරන්න කොහොමද කියලා දන්නේ නැති මූලික උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් අද සභාවේ ඉන්නවද කියලා මට අත උසලා සංඥාවක් කරනවා මම කැමති මූලික උපදේශ බලාපොරොත්තු වෙනනම් මෙළුවේ අපි හැමදාම වගේ මේ ධම්රි වැඩ පිළිවිදි බලාපොරොත්තු වෙන විදිහට සාමාන්‍ය පිරිසක් මේ වාගේ මූලික උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ දැන ගැනීම පිණිසත් දැනට කරගෙන යන දන්නා උපදෙස් දන්නා අයගේ මතක් කිරීම පිණිසත් මම විනාඩි ස්වල්පයක භාවනා මෙහෙවීමක් කරනවා. ඒ මෙහෙවීමත් එක්කම අපි පරියන්කට යන බලාපොරොත්තු වෙන නිසා ඒ උපදෙස් වලට හුඟක් දීමන ප්‍රථම තමන් පරයන්කයකට භාවනා පැයක් ඉඳ සුදුසු ආසනයකට සකස් කරගෙන හොඳට හරිබරි ගහිලා සමමිතිකව වාඩි වෙන්න ඒකේ පහසුව සලස ගන්න. ඒ නිසා ඉස්ලාම අපි කරන්නේ තමන් කාල වේලාවක් දිගට එක ඉරියව්වේ ඉන්න පුළුවන් ඉරියව්වකට එළඹෙන එක. මේ ඉරියව්ව සාමාන්‍යයෙන් අපි ආසනය කියන වචනෙන් තමයි පාලියේ සඳහන් කරන්නේ. එක එකට පద్මාසනය, වීරාසනය, සුඛාසනය ආදී වශයෙන් පර්යංක වශයෙන් විවිධ නම් පාවිච්චි කරනවා. සර්වචනාංශේ වැඩේ ඉන්න ස්වરૂපය අපි ඒක සඳහා ආදර්ශයක් වශයෙන් ගන්නවා. එතකොට අපි බිම වාඩි වෙච්චාම ඒක ආසනේ සකස් කරගත්තාම ඒ ආසනේ පුළුවන් තරම් සමමිතිකව වම දකුණු දෙක සමබරව ඒ වගේම හැම මස් පිඩුවක්ම අංගෝපාංගයක්ම ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් තියෙන බාට වග බලා ගන්න. මේ සමහරුන්ට බිම වාඩි වෙන්න බැරි නිසා භවනාසනයක් හෝ නැත්නම් කොටයක් හෝ පාවිච්චි කරනවා ඒ කොයි එකක තැම්පත් වුණත් ඒ පටන් ගැනීමේදීවත් අඩු ගන්න එක සමමිතික භාවයේ සහ දීච ස්වරූපේ තියාගන්න තියාගෙන මේ ශරීරයේ ඉරියව්වේ පවතිනා වූ මේ සහල් භාවයේ දැන ගැනීමටත් බාහිරයට හිත යෑම හැකියතාක් තුට වළක්වීමේ අදහසිනුත් S2 මු르දුව පියාගන්න. එතකොට මේකෙන් අදහස් කරන්නේ හිත කයත් එක්ක සම්බන්ධ කරගන්නවා. කයත් එක්ක ආද කරවන්න. ඊට පස්සේ තමන්ගේ ඉරියව්ව සිටින් ස්පර්ශ කළ බලනවා, සම්මර්ෂණය කළ බලනවා. මම දැන් ඉන්නේ පහසුවෙන්ද කියලා. එහෙම නැත්නම් පහසුව සකස් කරලා දෙනවා අපි කියන හරි පරි ගහනවා කියලා. ඒ හරි පරි ගැහිම සඳහා විනාඩි සල්පයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. එමේ ඉඳලා මේ ඇති පහසුව මේ සැහැල්ලුවට අපි හිත යොදන එක තමයි භාවනා ප්‍රවිෂ්ඨයේ වශයෙන් කායනුපස්සන ප්‍රවිෂ්ඨයේ වශයෙන් රූප ධර්ම වලට සම්බන්ධ භාවනා වශයෙන් මෙතෙන්දී මතක් කරලා දෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව ශිරු දිනාටම පොදු ආදර්ශයක් නැහැ. Tamange පහසුවයි Taman සලසගන්න. ඒ පහසුව සඳහා අපි සුළු විනාඩි සුවල්පයක් ගත කරලා බලමු. මේ හිත බාහිරේ දුවනවා වෙනුවට ඇතුලේ තියෙන මේ කයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව බලන්න කැමැතිද? එහෙම නැත්නම් ඒකෙදි හිත පිට යනවද කියලා. ඉතින් අපි සාදර වෙන්න ඕනේ. හිත පුළුවන් තරම් gedara ගෙන්න ගන්නේ. තමන් ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන පදනමට ගන්න. හිතේ සම්බකෝල ගති, කෝඩු ගති තියෙනවා නම් බොහෝ විට ඒ බාහිරයට දුවන ගතිය තියෙනවා. අපි කල්පනා කරගන්න ඕනේ අපි ආත්පසින් ඉන්නේ සත්පුරුෂ මණ්ඩලයක්. මේ ස්ථානයේ මේ වගේ භාවනා කළ සිද්ධි වෙච්ච තැනක්. ඒ නිසා හැකිතාක් දුරට ඒ ශ්‍රද්ධාව ඒ වගේම තමන් සමාදන් වෙච්ච සීලය සීපත් කරලා ආධ්‍යාත්මික ආගමික හැඟීමක් ඇති කරගෙන හිත පුළුවන් තරම් මේ මම කියන මෙතන කියන මේ දැන් කියන ලික්කල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ මේ තුන මත තැම්පත් කරගන්න පුළුවන් නම් අපි කියනවා හිත ඇතුළට හැරුණා. මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද හිත නිතරම මේ සැරිසරන්නේ බාහිරේමයි. මේ පුළුවන් තරම් පාසුකම් දීලා යාප්පු වෙලා බැගෑ වෙලා හිතට කියන්නේ මේ මම දැන් මෙතන කියන තැනට එන්න ඉතින් අපි පිට ගියාට කනගාටු වෙන්න නෙවෙයි මේ ප්‍රයත්න කරන්නේ. එහෙම කළා ඇතුළට આવොත් ඒ ගැන ගොඩක් සතුටු වෙන්නයි. ඒක උනන්දු කරවන්නයි. ආන්න එහෙම කරලා යම් විදියකින් හිත ඇතුළට ගන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට ඇතුලේ సంతානිය තුල සිදුවෙන දේවල් වලින් වඩාත්ම ප්‍රකටව වැටෙන්නේ මොකක්ද කියලා දැක ගන්නාසුළු විදිහට ඇතුළතත් ප්‍රකට දෙයට හිත එල්ල කරන ගතිය, මානසිකාර යොදවන ගතිය, ඒකාග්‍ර කරන ගතිය ඇතුව දැක ගන්නාසුළුව විමසිලිමත් ගතියෙන් මේ ඉන්න ඉරියව්ව දිහා ඇතුළට නමාගෙන ඉන්නකොට හිතටම තෝරා ගන්න දෙන්න ඕනේ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලියෙන් වඩාත්ම මූණට මූණ දාලා ප්‍රකට වෙලා ප්‍රසිද්ධ වෙලා මොකද්ද වැටෙන්නේ කියලා බලන්න. පළපුරුදු භාවනා කරපු යත්තන්ට ඒ ගුරු ප්‍රධාන අරමුණට හිත යනවා ආධුනිකයෙක් මේ සඳහා නවමු පරිේශනයක් කරන්න වෙනවා කොහෙද හිත හිටින්නේ කියලා. ඒක සඳහා මේක පටලවා ගන්න එපා, වරදවා ගන්න එපා. දල උපමානයක් විදිහට කියන්න පුළුවන්. බොහෝ දෙනෙකුට මේ ඇතුලේ ස්වභාවිකව සිදුවෙන හුස්ම ගැනීම කයක් සප්‍රාණිකව පවත්තන්න අත්‍යවශ්‍ය වෙන ඒකටම ආවේනික වූ මේ හුස්මට හිත යන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ මම දැන් මෙතන ඉන්නවා කියන ඒ තැන ඉඳලා ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට තවත් එකලස වැඩි වීමක් වෙනවා. එතකොට අර මම දැන් මෙතන කියලා ගත්ත හඳුනාගත්ත සතිය තවදුරටත් නිර්වචනය වෙනවා. අනායාසයෙන් ශරීරය ඇතුලේ සිටින මේ හුස්මට හිත ගියා කියන එක ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙම නොවෙනවා නම් දිගටම කයේ හිත පවත්තමින් මම දැන් මෙතන ඉන්නවා කිව්වත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතා ගන්න. හුස්ම වැටෙනවා නම් දෙට ඉති තහවුරු කර ගන්න ඕනේ. ඒ සඳහා ආයාසයෙන් හුස්ම ගන්නවා නෙවෙයි. හුස්ම නොවැටෙනවා නොවැටෙනවා කියලා හිතනක් කර ගන්නවා නෙවෙයි. වැටෙනවා නම් ඒක අත්ලක් කරගන්න. වැටෙනවා නම් ඒක පූර්වාදර්ශයක් කරගන්න. සමහරෙකුට ඒක නාසිකාග්‍රේ ප්‍රකට වෙනවා. සමහරෙකුට පහළම කෙළවරේ උදරච්ඡදී උදර චලන වශයෙන් වැටෙහිඳ ඉඳී තියෙනවා. කොයි දේ සිද්ධ වුණත් එතන වායෝ පොට්ටබ්බ ධාතුව එවන තමයි ආශ්වාස ප්‍රශ්වාස වාතය නිසා ඇති වෙන චලනයක් තමයි ඒ ප්‍රකට වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හුස්ම දිහා බලලා උඩුකයේ ඇති වෙන ඒ අනිච්ඡානුක පේශීන්ගේ අචේතනිකව ඉබේ සිදුවෙන හුස්ම දිහා බලලා Tamante ඒක හොඳින් බලා ගන්න පුළුවන්. හොඳින් ප්‍රකට වෙන්නේ නාසිකාග්‍රය උඩුතලයේද එහෙම නැත්නම් උදරයේ උදර චලන අනුවද කියන එකට සැලකිලිමත් වෙන්න පුළුවන් නම් අර සතිය උගාක්ම තීව්‍ර වෙනවා සතිය හරියටම ඒ දණ්ඩත් කියන එකක් වාගේ තනි කඹේ ඇවිදිනවා වාගේ තද එකලසකට එන. අපි උත්සාහ කරන්නේ බාහිර ශබ්ද තිබුණත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ යම් යම් අපහසුතා තිබුණත් පිටිවිලි බාධා තිබුණත් ඒවත් එක්ක හැප්පිලා හිතන රක් කරගන්න නෙවෙයි ඒව ගෙවන් වෙච්ච ඉස්පාසුව කල්පනල්ලක් හම්බ වෙච්ච වෙලාවක නැවත නැවතත් බොහෝමත්ම ආධුනික මනසක් ඇති කරගෙන නවක යෝගාවචර මනසක් ඇති කරගෙන නැවත නැවතත් ඒ හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ අනුව හිත පැවැත්වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ කරන එකයි ඒ දේ කරගෙන යනකොට බාධා නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න හම් පුළුවන්. නමුත් කොච්චර කරවක්වත් බාධා එනවා. ඒවට තරහ නොවි ඒ වාගේ තියෙන ස්වභාවික ගතිය තේරුම් අරගෙන පුළුවන් තරම් ඒ වගේ ඉස්පාසු වෙච්ච වෙලාවේදී නැවත නැවතත් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයට එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමට යොදන ගමන් හිත ඉඩ දෙනවා නම් හිතේ අවකාශයේ තියෙනවා නම් මේ ආශ්වාස හුස්ම රැල්ලයි ප්‍රශ්වාස හුස්ම රැල්ලයි සංසන්දනාත්මකව බලන. උදරේ දිහා බලන කෙනෙක් නම් උදරේ පිම්බීම හා හැකිලිම අතර සංසන්දනාත්මකව ගලපා බැලීමක් කරනවා. ඉතින් එහෙ තරමට යන්න පුළුවන් නම් ඒක මේ ආධුනිකයෙක් වශයෙන් නම් උත්කෘෂ්ටයි, බොහෝමත්ම ශ්‍රේෂ්ඨයි. එහෙම නැත්නම් සාමාන්‍ය උස්මදියා හෝ පිම්බීම හැකිලිම දිහා බලන. එහෙමත් නැතිනම් වේදනා ශබ්ද හිතවිලි ඛණ්ඩ වෙනවනම් ඒ ස්වභාවයෙන් ඇති වෙන එක තියා බලන්න. එහෙමත් නැතිනම් Tamanට වැටේ නිඳගෙන ඉන්න කය පමණක් නම් ඒකට හිත බලන්න පාවිච්චි කරනවා. මේවා හරියට වාහනයක ගියර් හතර වගේ සුදුසු අවස්ථාවේ සුදුසු ගියර් එකට දමා ගැනීමෙන් ගමන කරගන්න එකයි අපිට තියෙන්නේ. ඒ නිසා එක එක්කෙනෙක් එළඹෙන කරුණු අනුව ඒ සුදුසු තැනකින් සුදුසු තැනට මාරු කර ගැනීම ඒ කාර්යක්ෂමතාවයත් සතියේ ප්‍රණිත භාවයත් වැඩි කර ගැනීමයි අපි මේ ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ උපදෙස් දීම සම්බන්ධයෙන් මගේ වචන මම මෙතනින් නතර කරලා මම ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ආනාපාන සතිය හෝ සතිය වඩා ගැනීමට ඒක සප්පාය පරිසරයක් වේවා සතිය දිනු වීමට මේ අවස්ථාවක් වේවා කියන අදහසින් මගේ උපදේශ පන්ති මෙතනින් සමාප්ත කරනවා සාදු සාදු සාදු